This is the second part of the previous talk. It was spilt for your convenience of listening. බුදුරජාණන් වහන්සේ වදාරනවා අයම් තේහි නාම සාරිපුත්ත සුනක්ඛත්තස්ස මෝඝ පුරිසස්ස මයි ධම්මන්වයෝන භවිෂ්‍යති බලන්න සාරිපුත්ත මේ සුනක්ඛත්තට මගේ ගැන මගේ අභිඥාව ගැන මගේ සිතේ තියෙන මේ මහා පුදුම බලය ගැන පැහැදීමක් නැනේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට මිනිස්සු කතා කරනවා සුණක්හත්ත ගැන දොස් පවරනවා සුණක්හත්ත විසින් පෙරුවන් වහන්සේලාට අපහාස කරනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ඇහෙනවා ධර්මසේනාධිපති ඒ අතිපූජනීය සාරිපුත්ත මහා රහතන් වහන්සේ පින්නපාතේ වැඩම කරලා දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා ශ්‍රීපාපියොම් සිඹලා ප්‍රකාශ කරනවා බලන්න ස්වාමීනි සුණක්පත් තථාගතයන් වහන්සේට බොහෝ කාලයක් උපස්ථාන කළානේ ඒ වුණත් සිත පහදවා ගන්නට බැරි වුණානේ දැන් ගමින් ගමට ගිහිල්ලා පව් පොරෝ ගන්නවා බුදුරජාණන් වහන්සේට දොස් කියලා ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වදාරනවා සුණක්කත් සුණක්කත් මේ ශාසනය පැවිදි වෙලා සුණක්කත් විසින් මගේ මේ බුදු සසුනට ඇතුල් වෙලා ලැබිය යුතු ඒ අමා ධර්මයේ සැනසෙල්ල ලබා නොගෙන කළ මනාදය පසෙක දාලා නොකළ මනාදයම කරලා නොසිතිය යුතු දේම හිතමින් සිතිය යුතු දේ හිතන්නේ නැතිව කළ යුතු දේ කරන්නේ නැතිව මේ ශාසනයෙන් ඉවත් වෙලා ගියා ඉතිපිසෝ භගවා අනේක විහිතං ඉද්ධි විධං පච්චනුභෝති බලන්න සාරිපුත්ත මේ තථාගතයන් වහන්සේගේ හැකියාව තථාගතයන් වහන්සේට පුළුවන් ඒකෝපි හොත්වා බෞධා හෝති එකලා බුදුරුව ලොවට පෙන්වමින් දහසක් බුදුරු මවන්න ලක්ෂයක් බුදුරු මවන්න අනන්ත ප්‍රමාණ බුද්ධ රූපයන් මවලා ඒ බුද්ධ රූපයෙන් සුදුතුවන්ගේ සිත සමන්ගත සනසාලන්න තරම් මහා බලයක් අථාගතයන් වහන්සේට තියෙනවා කියන එක සාරිපුත්ත දන්නව නේද බහුදාපි හොත්වා ඒකෝ හෝති ඒ සියලු බුද්ධ ශරීරයන් මවා පෙන්වමින් දහස් ගණන් ලක්ෂ ගණන් මවා පෙන්වමින් නැවත එකලා ඕම බුදුරුව ලෝකෙට පෙන්වන්නට පුළුවන් ආවී භාවං තිරෝ භාවං තිරෝ කුණ්ඩං තිරෝ පාකාරං තිරෝ පබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සයථාපි ආකාශේ සාරිපුත්ත තථාගතයන් වහන්සේ පර්වත වලින් කඳු වලින් ශිඛර වලින් බිත්ති වලින් ප්‍රාකාර වලින් හරියට අහසේ යනවා වගේ විනිවිද යන මහා අභිඥාවකින් irdiyakin ප්‍රාතිහාරයකින් යුක්තයි පඨවියම්පි උම්මුජ්ජ නිමුජ්ජං කරෝති සයථාපි උදකේ මේ මහා පොළවේ තථාගතයන් වහන්සේට පුළුවන් ගිලෙන්න හරියට වතුරේ ගිලනවා වගේ ගිලෙන්න පුළුවන් ආකාශේපි පල්ලංකේන කමති අහසේ අහස් කුසට පැන නැගිලා පර්යංකයක් බැඳගෙන වැඩ ඉන්නවා වගේම සක්මන් මලුවක් මවාගෙන මේ අහස් කුසේ සක්මන් කරන්න සාරිපුත්ත තථාගතයන් වහන්සේට පුළුවන් ඒ වගේම සාරිපුත්ත උදකේපි අභිඥානේ ගද්ධතේ ච යථාපි පඨවියං මේ මහා පොළවේ ඇවිදිනවා වගේම තථාගතයන් වහන්සේට පුළුවන් ජල සාගරයේ ජල තලය මතින් ඕනෑම ජලයක ගිලෙන්නේ නැතිව ඇවිදගෙන යන්න බලන්න ස්වාමින් වහන්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බලය ඔබ සරණ ගියේ ඒ වගේ ශාස්ත්‍රෝන් වහන්සේ නමක් ඔබ নমස්කාර කරලා වන්දනා කරේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමකට තථාගතයන් වහන්සේ වදාරනවා තමන්ගේ අග්‍ර ශ්‍රාවක ධර්ම සේනාධිපතීන් වහන්සේ ඉදිරියේ ඉමේ පිච්ඡන්දිම සුරියේ එවං මහින්దికේ එවං මහානුභාවේ පානිනා පරිමසති පරිමජ්ජති යාව භක්ම ලෝකා පිකායේන වසංවත්තේති සාරිපුත්ත මට පුළුවන් දේවරම් විහාරේ ධම්සභා මණ්ඩපේ වැඩ ඉඳගෙන මේ පායන ඉරු මඩල අතින් දකුණු ශ්‍රී හස්තයෙන් ස්පර්ශ කරන්න පායන සඳ මඩල බන මඩුවේ වැඩ ඉඳගෙන දෙවියන් සහිත ලෝකෙට පේන විදියට අත දිගු කරලා ස්පර්ශ කරන්නට පුළුවන් මගේ මේ ශ්‍රී හස්තයෙන් පායන ඉර වසන්න පුළුවන් මගේ මේ ශ්‍රී හස්තයෙන් පායන සඳ මඩල වසන්න පුළුවන් පින්වතුනි හිතන්න බුදුරජාණන් වහන්සේගේ අභිඥාව මොන්න තරම් බලවත්ද බුදුරජාණන් වහන්සේ ඒ තරම් ගම්භීර ඥාන බලයෙන් යුක්තවයි මේ බුද්ධ ශාසන දායාදය ලෝ සතුන්ට උදා කර දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ස්වර්ණමය පපුවකින් ස්වර්ණමය කඩුවක් එළියට ඇදලා ගන්නවා වගේ රතු පාට පසුම්බියකින් මුතු හරක් ඇදලා ගන්නවා වගේ Tamange ශ්‍රී ශරීරයෙන් අන්‍ය වූ බොහෝ ශ්‍රී ශරීරයන් මවාපාමින් ඒ ශ්‍රී ශරීර සියල්ලෙහිම දෙතිසක් මහා පෙර නිමිති අසෝවක් අනුව්‍යංජන සම්වර්ණ බුද්ධ රශ්මි මාලා මේ සියල්ලම මවමින් ලෝකය මවිත කරලා බැලු බැලූ අයට විස්මය එළවමින් අනන්ත ප්‍රාතිහාර්ය දක්වලා බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්ත සියලු දෙනාටම භක්මස්වර මිහිරෙන් චතුරාර්ය සත්‍ය දේශනා කරලා ලක්ෂ ගණනින් දස ලක්ෂ ගණනින් කෝටි ගණනින් දෙවියන් සහිත ලෝකය මාර්ගඵල ප්‍රතිවේදයට උරුම කරලා ඒ උතුම් ධර්ම අවබෝධය ලබා දීලා ආර්ය ශ්‍රාවකයන් බවට පත් කරන්න පුළුවන් මහා අභිඥාවකින් යුක්තවයි මේ මහා පොළවේ වැඩ සිටියේ ඔබ හිතන්න ඒ තරම් බලවත් අභිඥාවක් නැතුව බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ අද වගේ කාලයක පවා මේ මොහොතේ පවා අනන්ත ගුණ ගැන ලෝකෙට කතා කරන්නට තරම් ඒ ಗುಣ බලවත් භාවය ඒ ಗುಣ රාවය ඒ ගුණෙහි තියෙන මහා පුදුම සදාකාලික සත්‍යය ලෝකෙට පෙන්වන්න බෑ එහෙම බලයක් තිබුණ නැත්නම් මේ සියල්ල බුදුරජාණන් වහන්සේ නිසාමයි ඔබ මේ මහා පොළවේ අද පා පය තබලා මේ විදිහට බයක් සැකයක් නැතිව බොහෝම ශාන්ත මනසකින් බුද්ධානුසති භාවනාව සිද්ධ කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ නිසාමයි සිංහල ජාතියට මේ ශාන්තිය බුදුරජාණන් වහන්සේ නිසාමයි සිංහල නොවන සියලු දෙනාට මේ ශාන්තිය බුදුරජාණන් වහන්සේ නිසාමයි මේ ලෝකේ සෑම කෙනෙකුටම කටට රහට වේලක් ලැබුණා නම් විලිවැසෙන්ට ලස්සන ඇඳුමක් ලැබුණා නම් සුව පහසු ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට බොමුතුරුණු සුව පහසු මහල් මන්දිර යාන වාහන සත සම්පත් භවභෝග ඉසුරු යස කීර්ති නාමයන් මේ සියල්ලම ලෝකයන් මිනිසෙකුට දෙවියෙකුට භක්මයෙකුට උරුම උනානම් එකම දෙයයි ඒ අභ්‍යන්තරයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ හෝ ඒ උතුම් ශිරුමෝ මඩලින් වදාළ ධර්මය හෝ අෂ්ඨාරි පුද්ගල මහා සංඝරත්නයමයි වෙන කිසිම ඇත්තක් වෙන කිසිම සත්‍යයක් ඔය ජීවිතයේ හෝ ඒ ජීවිතයේ හෝ ධක්මයන්ගේ දෙවියන්ගේ ජීවිතයේ හෝ නෑ කියන එක ඔබ මතක තියාගන්න ඔබ මේ ලෝකෙට එන්න අතීතයේ පින් කැස් කරන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ඒ ආශිර්යානුභාවය විඳ ගන්නට ඇති දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගියපු ඇත්තෝ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙනමයි ඒ උතුම් සැනසෙල්ල ලැබුවේ ධර්මය කියන්නේ තථාගතයන් වහන්සේගෙන් අන්‍ය වූ දෙයක් නෙමේ සංඝ රත්නය කියන්නේ තථාගතයන් වහන්සේගෙන් අන්‍ය වූ දෙයක් නෙමෙයි එනිසාම මේ මිනිස් ලෝකයට ආපු යම් කෙනෙක් වේනම් ඒ සෑම දිනම පින් රැස් කරලමයි කුසලයේ නිසාමයි මිනිස් ලෝකෙට ආවේ දිව්‍ය භක්ම ලෝකවලට ගියේ සෑම සැපයක්ම ලැබුවේ ඒ දේවල් අවාසනාවක මහත කියන්නේ හැමෝටම වැටහෙන්නේ නැහැ. හැමෝටම තේරෙන්නේ නැහැ. එනිසා තමයි බොහෝ දෙනෙක් මේ උතුම් ධර්මයෙන් ඈත් වෙලා මේ උතුම් ශනසිල්ලට පිටුපාලා මේ උතුම් ශාස්ත්‍රෝ ශාසනය මායින් කරන්නේ නැතිව හිරු උදා වෙච්ච වෙලාවේ කනා මැදිරියන් පිඹිනවා වගේ මිත්‍යාවන් පස්සේ යන්නේ මිත්‍යා දෘෂ්ටීන් පස්සේ යන්නේ මිත්‍යා මාර්ග නුගමනය කරන්නේ විමුක්තියේ නාමයෙන් එනිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ප්‍රතිවේධ කරන පිළිම කරන පින්වතෙක් ඇටියට මේ ලෝකයටම අනුකම්පා කරන්න ඕන සියලු දෙනාටම මෛත්‍රී කරන්න ඕන සෑම සියලු දෙනා දෙසම කාරුණික දයාබර හිතකින් බලන්න පුරුදු වෙන්න එය බුදුරජාණන් වහන්සේට කරන පරම පූජාවක් බවට පත් වෙනවා එනිසා ඒ බුදුරජාණන් වහන්සේට ආමිෂයෙන් වගේම ප්‍රතිපත්තියනොත් ප්‍රතිපත්තියෙන් වගේම ආමිෂයනොත් සිහි ඇතිව පූජා කරමින් සිහි ඇත්තන් විසින්ම ලැබූ සිහි ඇත්තන් විසින්ම ගමන් කළ ආර්ය මාර්ගයේ ගමන් කරලා ආර්ය ශුද්ධ ජීවිතයක් උරුම කරගෙන මේ මහා දුකකින් පිරී ගිය සංසාර සාගරයෙන් සද හතම අත මිදෙමින් මේ මහා දුක දුරු කරලා දාලා යමා ශාන්ත නිවනින් ශනසෙන්න මේ උතුම් බුද්ධ ශාසන දායාදය මහා මෙරක්ෂේම දරා ගනිත්වා කියලා මම ඔබට මතක් කරනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ මහා අභිඥාව කොච්චරද කියනවනම් මට මතක් වෙනවා ඒ තථාගතයන් වහන්සේ ජේතවන මහා විහාරේ වැඩ සිටපු දවසක දිව්‍ය ධක්ම ලෝකයේ එක්තරා භක්ම රාජේකුට අදහසක් පහළ වෙනවා ඉදං නිච්ඡං ඉදං ධුවං ඉදං සස්සතං ඉදං කේවලං ඉදං අචවන ධම්මං කියලා මම මේ ඉපදිලා ඉන්න භක්ම ලෝකේ බොහෝම කාලයක් ජීවත් වෙන්න පුළුවන් නිසා මෙතන දිරන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, ජරා මරණ දුකක් නැති එකම සැනසීම, එකම නිද්ධාව, එකම නිවන මේ භක්ම ලෝකයයි කියලා ඔහුට දෘෂ්ටියක් ඇති වෙනවා. ඊතෝච පන අඤ්ඤං උත්තරින් නිස්සරණං නත්ථේ මීට වඩා සැනසීමක් නිස්සරණයක් නිවනක් තවත් නෑනේ කියලා ඔහුට හිතේ අදහසක් ඇති වෙනවා බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා බලය දේවරම් විහාරයේ වැඩ ඉඳ කෙන දකිනවා මං වගේ ලෝකයට ධර්මයේ දේශනා කරන මුළු ලෝකයේම ශ්‍රී පාපියුම් අභියසට ගෙන්නෝ සියල්ල අවබෝධ කළ මහා පාරමී පෙළහරකින් ලෝතර බුදු ශාස්ත්‍රවරේ වැඩ සිටියදී මේ භක්මයා මගේ මේ ආඥාව මගේ මේ ආඥා චක්‍රය ඉක්මවා කල්පනා කරනවා එහෙම හිතලා ඒ භක්මයාට පිහිට වෙන්න ඕන කියලා හිතේ අදහසක් ඇති කරගත්තා තුන් ලෝකෙතම කරුණාව යොදාලමින් දැනගත යුතු සියල්ලෙහිම නුවණ මනාව යොමු කරලා අසහාය සම්බුද්ධ රාජ්‍ය සිද්ධ කරමින් නිවන් අමාවට වඩා මිහිරකින් යුතුයි කියලා සිතින් සිත සිතන්ට සලස්වමින් ප්‍රයෝජනය ගැන සලකලා බලනවා නම් හදවතටත් වඩා වැඩියෙන් ලෝක සත්වයන්ට මා උපකාරයි කියලා හිතන්න සලස්වමින් මමායනය කරනවා නම් ජීවිතයටත් වඩා වැඩියෙන් මමායනය කළ යුතුයි කියලා සිතෙන් සිත හිතන්න සලස්වමින් ඒ බුදු බලය දෙස බලනවා නම් මාරයාටත් වඩා අතිශයින් බලවත් වූ බලයකින් යුක්තයි කියලා ලෝක සත්වයන්ට අවබෝධ කරවමින් උපකාරය ගැන හිතනවා නම් මව්පියන්ටත් වඩා දෙගුරුන්ට ගුරුන්ටත් වඩා උපකාර වන්නේ බුදුරජාණන් වහන්සේමයි කියලා ලෝක සත්වයන්ට සිතන්න සලස්වමින් ඒ මහා කරුණා ධාරාව ලෝකයට ඉසිමින් බුදුරජාණන් වහන්සේ මේ භක්මයාට පිහිට වෙන්න ඕන කියලා කල්පනා කරලා ඒ මොහොතේම හරියට වකුටු කරපු අතක් දිගු කරනවා වගේ දිගු කරන ලද අතක් අකුලනවා වගේ දේවරම් විහාරයෙන් අතුරුදන් වෙලා මේ අහස් කුසින් බ්‍රහ්ම ලෝකයට වැඩම කළා හරියට ඒ බ්‍රහ්ම ලෝකයට වැඩම කිරීම උපමාවකින්වත් කියන්න බැරි තරම් මහා අසිරියක් උපමාවකින්වත් කියන්න බැරි තරම් මහා පෙළහරක් භක්මයා දකිනවා බුදුරජාණන් වහන්සේ ඈතින් එනවා දැකලා මේ භක්මයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාගතන්තේ මාරිස තිරස්සං හෝ මාරිස ඉමං පරියාය මකාසි යදිදං විධා ගමනාය බොහෝ කලකින්නේ ගෞතමයන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙට වඩින්නේ ඔබගේ පැමිණීම මනා පැමිණීමක් වේවා ඔබගේ පැමිණීම ස්වාගතයක් වේවා ඔබේ පැමිණීම මම අනුමෝදන් වෙනවා ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ භක්ම ලෝකෙට ඔබ වහන්සේ වැඩි එක හොඳයි මේ භක්ම ලෝකේ නිට්ටයයි මේ භක්ම ලෝකේ සනාතනයි මේ භක්ම ලෝකේ උපන්න කෙනෙක් මැරෙන්නේ නැහැ මේ භක්ම ලෝකේ මහ පුදුම තැනක් ඔබ මනුස්ස ලෝකේ ඉන්නේ නැතිව දෙව්රම් විහාරිත වෙලා බණ කියන්නේ නැතිව මේ බ්‍රහ්ම ලෝකිතාපේක හොඳයි කියලා ඒ බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට මහත් අභිමානයෙන් ප්‍රකාශ කරනවා බුදු හිතට මොන තරම් කරුණාවක් ඇති වෙන්න ඇතිද බුදුරජාණන් වහන්සේ හිතනවා අනේ මේ බ්‍රහ්මයා මං වගේ කෙනෙක් මේ ලෝකෙ වැඩ සිටියදී මං වගේ ආනුභාව සම්පන්න උතුමෙක් මේ ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නි පවා අහෝ මහා පුදුම දෘෂ්ටියන් දරාගෙන තථාගතයන් වහන්සේ වදාරනවා අවිජ්ජාගතෝ වත භෝ භ්‍රක්‍මා අවිජ්ජාගත වත භෝ භ්‍රක්‍මා මේ භ්‍රක්‍මයා විද්‍යාවෙන් වැහිලා ගිහිල්ලා මේ භ්‍රක්‍මයා අනිත්‍ය දේම නිට්ටය වශයෙන් ගන්නවා ආත්මයක් නොවන ජීවිතයක් ආත්මයක් වශයෙන් ගන්නවා බොහෝම ස්වල්ප කාලයකට පවතින දෙයක් සනාතනයි කියලා ගන්නවා අහෝ මේ භක්මයා හිතනවා මේක තමයි නිවන කියලා භක්ම ලෝකේ තමයි නිවන කියලා මේ භක්මයා කල්පනා කරනවා මේ භක්මයා මේ විදිහට මා ඉදිරියේ ප්‍රකාශ කරන්නේ මගේ ආඥා චක්‍රය ගැන ධර්ම චක්‍රය ගැන දන්නේ නැතිව මේ විදියට තථාගතයන් වහන්සේ වදාලා ඉන් අනතුරුව එක්තරා භ්‍රමයේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා භික්ඛු භික්ඛු මේතමාසදෝ මේතමාසදෝ ඒසෝ හි භික්ඛු භක්මා මහා භක්මා භික්ෂුව භික්ෂුව ආහා එහෙම කියන්ට එපා. භික්ෂුව භික්ෂුව ඔබ ඔය භ්‍රක්‍මයාට දොස් කියන්න එපා. ඔය ඉන්නේ මහා භ්‍රක්‍මයා අභිභූ කාටවත් අභිභවනය කරන්න බෑ. අනභිභූතෝ කාටවත් යට කරන්න බෑ. අඤ්ඤදත් හෝ දසෝ වසවත්තේ ඔය භ්‍රක්‍මයා තමයි මේ ලෝකයම පාලනය කරන්නේ ඉස්සරෝ කත්තා නිම්මාතා මේ ලෝකයම නිර්මාණය කළේ මේ බ්‍රහ්මයා සෙත්තෝ සද්ධිතා වසී එයාට වසඟ වෙලා තමයි මේ ලෝකෙම ඉන්නේ බුදුරජාණන් වහන්සේ බලනවා මං වගේ කෙනෙකුට මේ වගේ ධර්මයකට පුළුවන් ද කතා කරන්න ඒ වගේම ඒ භක්මයන් නොනවත්වාම තථාගතයන් වහන්සේට ප්‍රකාශ කරනවා අහේසං හෝ භික්ඛෝ තයා පුම්මේ සමන ධක්මනා ලෝකස්මේ පඨවි ගරහකා පඨවි ජේගුත්ථකා ආප ගරහකා ආප ජිගුත්ථකා භික්ෂුව ඔබට කලින් මේ ලෝකෙට ශ්‍රමණයෝ පහළ වුණා ඔබට කලින් පහළ වෙච්ච ශ්‍රමණයෝ මේ පඨවියට නිඳා කළා ආපෝ ධාතුවට නිඳා කළා ගර්හා කළා පිළිකුල් කළා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේ ශද්ධාතුන් පිළිකුල් කරමින් මේ ශද්ධාතුන්ගෙන් සමන්නාගත ජීවිතය අතහැර දාලා ශද්ධාතුන්ගෙන් වෙන්නෝ අමෘත මහා නිවනක් ගැන කල්පනා කළා ඒ නිවන ගැන කල්පනා කරපු සෑම දෙනාම මරණින් මත්තේ ඊනෝ නින්දිතෝ තන්වල ඉපදුනා එනිසා ඔබ ඔය විදියට භක්මයාට ගර්හා කරන්ට එපා බුදුරජාණන් වහන්සේ බලනවා කවුද මේ මට තරම් වගේ කෙනෙකුට අභියෝග කරන්න බලනකොට පේනවා පරනිම්මිත වසවත්තේ දිව්‍ය ලෝකේ ඉඳන් මුළු කාම ලෝකයම තම වශයෙන් ගත්තෝ පාපී මාරයා තමයි මේ භක්මයේකට ආවේශ වෙලා ආරූඪ වෙලා මට මේ විදිහට අභියෝග කරන්නේ බලන්න පින්වතුනි බලන්න අතිපූජනීය ස්වාමීන් වහන්සේ මේ මාර බලය මොන තරම්නම් පුදුමාකාර බලයක්ද මොන තරම්නම් දුක්පසසූ බලයක්ද තථාගතයන් වහන්සේ වදාරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක බලම් පිස්සමනුපස්සාමි යතයිදම් භික්කවේ මාර බලං මහණෙනි මගේ බුදුවැසට මර්ධනය කරන්න මදින්න යටපත් කරන්න අමාරු වෙන එකම බලයක්වත් මේ විශ්වයේ පේන්නේ නෑ මාර බලය තරම් මහණෙනි මහණෙනි ඒ තරම් ප්‍රබල වූ මාර බලය නමුත් කුසලානං ධම්මානං සමාදාන හේතු කුසල් ධම් සමාදන් වුනොත් ඒකාන්තයෙන්ම මඩින්න පුළුවන් යටපත් කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් අභීත සිංහනාදයක් නේද ඒ විදියට ලෝකෙට ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ජානාමි හෝතාහං පාපිම පාපී මාරය මම දකිනවා මට පේනවා මා ත්වං මඤ්ඤිතෝ නමංජානාති ඔබ හිතන්නේපා මම දැක්කේ නෑ කියලා මාරෝ ත්වමසි පාපිම ඔබ පාපී මාරයා ඔබ නේද මට ওই විදිහට කතා කරන්නේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ මේ અભීත සිංහනාදී පිරියේ මාර්යා හිතනවා ඒ භාග්‍යවතුන් වහන්සේ මාව දැකගත්තා ඒ භාග්‍යවතුන් වහන්සේ මාව හඳුනාගත්තා බුදුරජාණන් වහන්සේ වදාරනවා අහංකෝ පන පාපිම නේව තව හත්ථගතෝ නේව තව වසංගතෝ පාපී මාරය මම ඔබේ වසඟයට ගිහිල්ලා නෙවෙයි මේ බ්‍රහ්ම ලෝකෙට ආවේ මම ඔබේ වසඟයෙන් නිදහස් වුණා බුද්ධ ගයා පින්බිමේ වජ්‍රාසනේ මත අනන්ත පාරමී ධර්ම බලය නම් වූ ඒ මහා හස්තයෙන් මහා ශස්ත්‍රයෙන් සියලු කෙලෙසුන් සිඳ දමලා මම මේ ලෝකේට ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වුණා. එහෙම බුද්ධ රාජ්‍යයටපත් වෙලයි මම මේ භක්මයාගේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්න භක්ම ලෝකෙට ආවේ. බුදුරජාණන් වහන්සේ මේ භක්මයට කියනවා දේශනා කරනවා භක්මය ඔබ කොයි විදිහට කිව්වත් ඔබ නිත්‍ය දේ නිත්‍ය හැටියට අනිත්‍ය දේ අනිත්‍ය හැටියට තෝරා ගන්නට දන්නේ නැහැ. අමෘත මහා නිර්වාණය ඒකාන්තයෙන් නිට්ටයයි ඒ වාගේම මහා සත්‍යයක්. ඒ වගේම ඔබ ඔය සොයා යන භක්ම ලෝකය, භක්ම සැපය, භක්ම ආවිෂය නොබෝ කලකින් නැති වෙනවා. භක්මය මා ඉදිරියේ ඔය විදියට මිත්‍යා දෘෂ්ටියකින් හිත වසාගෙන කතා කරනම් කතා කරන නමුත් මම දන්නවා භ්‍රක්‍මය නුඹේ ආයශ ගැන මම දන්නවා භ්‍රක්‍මය නුඹේ භක්ම ලෝකයට පැමිණීම ගැන ඒ වෙලාවේ භක්මයා අහනවා හා එහෙනම් කියන්න බලන්න මම භක්ම ලෝකෙට එන්න කලින් කොහෙද ඉපදිලා හිටියේ කියලා එහෙනම් ශ්‍රමණයන් වහන්සේ කියන්න බලන්න මට තව කොච්චර ආයුෂ කාලයක් ඉතුරු වෙලා තියෙනවද කියලා එහෙනම් කියන්න බලන්න මගේ බලය මේ සත්වල කොච්චර පැතිරිලා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා යාවතා ඡන්දිම සූර්යා පරිහරಂತಿ දිසා භන්ති විරෝචනා තාව සහස්්‍ය භාලෝකෝ එත්තේ වත්තති වසෝ පරෝ වරන්ත ජානාසි අතෝ රාග විරාගිනං ඉත්ථ භාවඤ්ඤතා භාවං සත්තානං ආගතින් ගතින් භක්මය මේ ඉරහඳ දෙදෙනා බබලන ඉරහඳ දෙදෙනාගේ ආලෝකය ලබන ලෝ ප්‍රදේශයට කියනවා ලෝක ධාතුවක් කියලා ඉරහඳ දෙදෙනා දස දෙකා බබළුවමින් යම්තා තැන ගමන් කරනවා නම් ඒ තාක් ප්‍රදේශයට සක්වල කියනවා මේ සක්වල සමග තදාසන්න දහසක් සක්වල වලට ඔබේ ආඥාව ඔබේ බලය පැතිරෙනවා ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා මේ සක්වල වගේම දත් තහදාසන්න කාප්පස දහසක් සක්වල පීන ප්‍රණීත සත්වයන් දකින්න රාග විරාගී ජනතාව දකින්න ඒ වගේම ඔබට මේ දහසක් සක්වල ගමන් කරමින් ඔබේ බලය පවත්වන්න ඔබට හැකියාව තියෙනවා එතනින් එහාට ඔබේ බලය ඔබට පවත්වන්න බෑ මට පුළුවන් භක්මය අනන්ත සක්වලට ඇහෙන්න කතා කරන්න අනන්ත සක්වලට ආඥාව පතුරවන්න ධක්මය ඔබේ බලය බොහෝම ස්වච්ඡම් බලයක් ඔබේ හැකියාව බොහෝම නිහින හැකියාවක් ඔබේ හැකියාව තැකිය යුතු හැකියාවක් නෙමේ බුදුරජාණන් වහන්සේ වදාරනවා භක්මය ඔබට වඩා දසදහසක් සක්වලට ලක්ෂයක් සක්වලට ආනුභාවය පතරවන භක්මයෝ ඉහළ භක්ම තලවල ඉන්නවා ඒ භක්මයෝ ඔබට පේන්නේ නෑනේ ඒ භක්මයෝ ඔබ දකින්නේ නෑනේ එවන් ආනුභාවයක් ඇති භක්මයෝ පවා මගේ ළඟට එනවා ධර්මය අහන්න ලක්ෂයක් සක්වලට ආඥාව පතුරවන්න පුළුවන් මහා භක්ම රාජවරු ඇවිල්ලා මගේ සිරිපතුල් සිඹිනවා ඔබ ඉපදලා ඉන්නේ ප්‍රථම ධාන භ්‍රම ලෝකේ ඔය භ්‍රම ලෝකෙට එන්න කලින් ඔබ ආභස්සර භ්‍රම ලෝකෙත් පිටියා සුභකින්හක භ්‍රම ලෝකෙත් පිටියා වේහප්පල භ්‍රම ලෝකෙත් ඔබ ඉපදලා හිටියා නමුත් දැන් ඔබට සියල්ල අමතකයි ඇයි භ්‍රමය ඔබට මතක නැද්ද ඔබ භ්‍රම ලෝකෙට එන්න කලින් බ්‍රහ්ම ලෝකෙට එන්න කලින් ඉපදෙලා හිටපු තැන යන්ත්වං අපායේසු බහූ මනුස්සේ පිපාසිතේ ඝම්මනි සම්පරේතේ අතීතයේ දවසක ඔබ ගඟක් අයිනේ ආරාමයක් හදාගෙන ධ්‍යාන භාවනා කරන කාලේ ඔබේ දෑත දෙපය සිසිල් කරගන්න නිල් පාට වතුර ගලා බසින ගංගාවට ඔබ බැස්සා ඒ ගංගාවට බැහැලා ඔබේ දෑත දෙපය ඔබ සිසිල් කර ගනිමින් කල්පනා කරනවා අහෝ මේ ලෝකේ මේ වගේ ප්‍රණීත ජලයක් සිසිල් වතුරක් නොලබා දුක් විඳින සත්වයෝ ඉන්නවද ඔබ එදා භක්මය ඒ විදිහට බලනකොට ඔබට පේනවා එක්තරා කාන්තාරයක වතුර පොදක් නැතුව කොහේ පිපාසිතව වැටිලා මැරෙන්න යන විශාල තව ළමක් එහෙම නැත්නම් ගැල් හමුදාවක් වෙලඳාම යන වෙලඳුන් ටිකක් ඔබ ඒ වෙලාවේ ඔබේ අභිඥාවෙන් ශක්තියෙන් ඒ මිහිරි වතුර ගලාගෙන යන සිසිල් ජලය ගලාගෙන යන ඒ ගංගාව මහා කාන්තාරයට හැරෙව්වා මහා කාන්තාරයේ මැදින් ඒ ගඟ ගලාගෙන යනකොට ඒ මිනිස්සු හිතේ හැටියට ජලය පානය කරලා ගගයන්ටත් පානය කරවලා ජීවිත බේරාගත්තා ඔබට මතක නැද්ද මට ඔබේ අතීතය සියල්ලම පේනවා යම් ඒනි කුලස්මෙන් ජනං ගහිතං ඒ වගේම බ්‍රහ්මය එක දවසක් විශාල නැවක විශාල මිනිස් පිරිසක් නැවේ නැගලා යනකොට මහා නාගයෙක් ඇවිල්ලා ජලයෙන් මතුවලා ඒ නැව පෙල්ලන්න හදනකොට ඔබ අභිඥාවෙන් ගුරුළු රාජයෙක් වෙලා නාගයාව තැතිගන් වෙලා ඒ මිනිස් පිරිස ඔබ බේරගත්තා මට පේනවා ඔබේ අතීතය ඒ වගේම බොහෝ කාලයකට එහා පැත්තේ ඔබ තාපසයෙක් වෙලා හිටපු කාලේ ඔබ පින්ඩපාත යන ගමේ මිනිස්සුන්ට හොරු කණ්ඩායමක් පරදර කරලා ඝාතනය කරන්ට හදනකොට විශාල හමුදාවක් මවලා හොරු තැතිගන්වලා ඔබ මේ මිනිස්සු බේරගත්තා ඔය දේවල් කරද්දී ඔබට බොහෝ පින් රැස් වුණා ඔබ ඒ පින් බලය නිසා තමයි ධාන වඩපු ශක්තිය නිසා තමයි බ්‍රහ්ම ලෝකෙට ඇවිල්ලා ඉන්නේ ඒ වගේම තථාගතයන් වහන්සේ සිහි කරලා දෙනවා ඔබට භක්මය මතක නැද්ද ඒ ඈත දවසක මම ඔබේ ශිෂ්‍යයෙක් වෙලා හිටියා ඔබට මතක නැද්ද ඒ අතීතය ඔබට මතක නැද්ද ඒ අතීතයේ ඔබට මාව නැතුවම බෑ මාව ළඟම තියාගෙන මට බොහොම ආදරයෙන් ඔබ සැලකුවා ඔබට මතක නැද්ද මේ සියල්ලම බුදු වැසින් බලලා සිහි කරලා දෙනකොට මේ භක්මයාගේ දැස ඇරුණා අහෝ මහානුභාව සම්පන්න බුදුරජාණන් වහන්සේ අන්ධා පජානාසි මමේත මායුම් අඤ්ඤම්පි ජානාසි තථාහි බුද්ධෝ තථාහි ත්‍යාහං ජලිතානුභාවෝ ඕභාසයං කිත්ථති භක්ම ලෝකං අහෝ මහා පුදුමයා තථාගතයන් වහන්සේ මං ගැන දන්නවනේ මගේ අතීතය ගැන දන්නවනේ මගේ ජීවිතය හා සම්බන්ධ සියල්ලම දන්නවනේ තථාගතයන් වහන්සේගේ බලය මගේ බලය පා දුවිල්ලක් වගේ තථාගතයන් වහන්සේගේ සිරිපතුල් වලට පෑකෙන දූවිල්ලක තරම්වත් ශක්තියක් මට නෑනේ මේ විදිහට හිතලා තව දුරටත් අථාගත බුදු බලය බලන්න වගේ මේ භක්ම රාජයා ප්‍රකාශ කරනවා ඡන්දච දානෙ තේ මාරිස අන්තරධායාමි ඡන්දච හිමේ ත්වං භක්මේ අන්තරධායස්සු සතේ විසහීසි බුදුරජාණන් වහන්සේ මම මේ භක්ම ලෝකයේ ඔබ වහන්සේට නොපෙනී සැඟවිලා යනවා ඔබට පුළුවන් නම් කියන්න මම කොහෙද ඉන්නේ කියලා තථාගතයන් වහන්සේ කියන දේශනා කරනවා හොඳයි භක්මය ඔබට පුළුවන් නම් මේ භක්ම ලෝකේ වේවා මේ සක්වල වේවා දසදහසක් සක්වල වේවා අනන්ත සක්වල වේවා ඕනම තැනක ගිහිල්ලා සැඟ වෙන්න මම ඔබ සොයා ගන්නවා ත්‍ක්මයාගේ ශක්තියෙන් චිත්තේශ්වරයෙන් ඔහු හිතනවා දැන් මම සංග වෙනවා කියලා අනිත් ධක්ම රාජවරු ආශ්‍රිත වගේ ඔහුට ප්‍රකාශ කරනවා ධක්මය ධක්මය ඔබව අපටත් පේනවා තථාගතයන් වහන්සේටත් පේනවා එනිසා ඔබ මහේශාක්‍ය මුනිවරයෙක් ඉදිරියේ සෙල්ලම් කරන්න එපා තථාගතයන් වහන්සේ සරණ යන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා හොඳයි භක්මය මම දැන් නොපෙනී යනවා ඔබට පුළුවන් නම් මේ විශ්වයේ කොතනක හරි මගේ රූපය මගේ සංගවි සිටීම පෙන්වන්න කියලා තථාගතයන් වහන්සේ ඒ මොහොතේ අතුරුදන් වුණා එකම භක්මයකටවත් පේන්නේ නැහැ එකම අභිඥාලාභියෙකුටවත් පේන්නේ නැහැ එක්කම දෙවියෙකුටවත් පේන්නේ නැහැ. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුදු බලය මොන තරම්ද තථාගතයන් වහන්සේ නොපෙනී ඉඳගෙන මේ සද්ධර්මය දේශනා කරනවා. ඒ බණ කතාව අහලා දහසක් දෙනා මගඵල ලබා සියලු කෙලෙසුන් නසාදමලා සංසාර දුකින් සමුගත් අය එකපරම සත්‍යයයි බුදුරජාණන් වහන්සේ ඒ තරම් ආනුභාව සම්පන්නයි ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වදාරනවා භවේවාහං භයං දිස්වා භවංච විභංසිනං භවං නාභිවදින් කිංචේ නන්දින්චන උපාදීන් භවය ගැන දැකලා භවය සකස් වන හැටි දැකලා භවයෙන් මම සමුගත්තා හේතු නැති කරලා භවය සකස් වෙන එනිසා මේ ලෝකයෙහි මට අභියෝග කළ හැකි කිසිම කෙනෙක් මම දකින්නේ නැහැ කියලා සිංහනාභය සිල්ල කළාට පස්සේ බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රකාශ කරනවා අත්ථරියං වත භෝ අම්භුතං වත භෝ සමනස්ස ගෝතමස්ස මහිද්ධිකතා මහානුභාවතා ඒ භාග්‍යවතුන් වහන්සේගේ බලය නම් මහා පුදුමයි අනේ මට මෙච්චර කාලයක් තේරුණේ නෑන එහෙම ප්‍රකාශ කරනකොට පාපී මාරයා නැවත වතාවක් ධක්මේ කොට ආවේශ වෙලා ආරෝඪ වෙලා ප්‍රකාශ කරනවා භික්ෂුව භික්ෂුව ඔබ ධර්මය අවබෝධ කරගත්තට කමක් නැහැ ඔබ ශ්‍රාවකයන්ට බණ කියන්න එපා ඔබ ශ්‍රාවකයන්ට දන් දෙසන්ට එපා ඔබ ශ්‍රාවකයන්ට ආශා කරන්ට එපා ශ්‍රාවකයන්ට බැඳෙන්න එපා අතීතයේ ඔබ වගේම ධර්මය දේශනා කරපු අය ශ්‍රාවකයෝ පිළිබඳව සිව්පසය පිළිබඳව කීර්ති නාමයේ පිළිබඳව ලෝභයෙන් ඉඳලා මෙරිලා ගිහිල්ලා ඊන කායයන්හි ඉපදුනා ඊන තැන්වල ඉපදුනා බුදුරජාණන් වහන්සේ බලනවා මං වගේ කෙනෙකුට ධර්මය දේශනා කරන්න එපා කියන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ ඉන්නවද මගේ මේ ශ්‍රී මුඛ පద్මය වසන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද මගේ මේ භක්මස්වර මිහිර නිෂ්ප්‍රභා කරන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ ඉන්නවද? තථාගතයන් වහන්සේට පේනවා නැවත වතාවක් මේ මගෙත් එක ගැටෙන්නේ පාපී මායයනේ සිංහනාදයක් කරනවා ජානාමි කෝත්‍යාහම් පාපිම මාත්වං මඤ්ඤිද්ධෝ නමං ජානාති මාරය ඔබ හිතන්න මම දකිනවා ඔබව ඔබ හිතන්න තථාගතයන් වහන්සේගෙන් මම බේරුනේ නෑ කියලා ඔබ හිතන්න මම තථාගතයන් වහන්සේගේ ආඥාවට යට වුණා කියලා ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වදාරනවා දේශෙන්තෝ පිහි පාපිම තථාගතෝ ශාවකානං ධම්මං තාදිසෝව පාපී මාරය තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළත් සෙලවෙන කෙනෙක් නෙමෙයි චලනය වන කෙනෙක් නෙමෙයි කම්පා වන කෙනෙක් නෙමෙයි තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළේ නැතත් හෙල්ලෙන කෙනෙක් නෙමෙයි කම්පාවන කෙනෙක් නෙමෙයි චලනය කෙන කෙනෙක් නෙමෙයි ඔබ හිතන්න පාපී මාරය ඇයි ඒ විදිහේ අකම්පිත බවක් තථාගතයන් වහන්සේට ඇති වුනේ තථාගතස්ස පාපිම යේ ආසවා සංකිලේසිතා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා තේ පහීනා උච්චින්න මූලා තාලවත්ථෝ කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා පාපිමාරය නැමත නැමත දුක උපදවන නැමත නැමත සංසාරයට ඇදලා දාන නැමත නැමත තිරිසම් പ്രേත අසුර දුක් උපදවාගෙන මේ ශෝකඳුළු ගංගාවන් හලන්නට සලස්වන සියලු කෙලෙසුන් මම දුරු කළා සියලු කෙලෙසුන් දුරු කරලා ඉපදීමේ ස්වභාවය මම නැති කළා ඉපදීමේ හේතු නැති කළා එනිසා පාපී මාරය මම මේ ලෝකෙ කිසිම හැකිල්ලකින් බැඳීමකින් ක්ලේශයකින් බැඳිය හැකි කෙනෙක් නතර කළ හැකි කෙනෙක් නෙමෙයි කියලා ඔබ දරාගන්න කියලා භක්ම ලෝකෙට පැතිරෙන්න සිංහනාද කරලා නැවත වතාවක් දේවරම් වනාරණට වැඩම කළා හරියට තන් හිරු මඩලක් අහසින් පාත් වෙනවා වගේ රන් රිදී සඳ මඩලක් අහසින් පාත් වෙනවා වගේ මහත් ආලෝකයෙන් දඹදිව තලයේ බබළුවාගෙන නැවත වතාවක් මිනිස් ලෝකෙට දම් සභා මණ්ඩපයට සුවඳ කුටියට වැඩම කළේ දහස් ගණනක් ධක්මයන්ගේ ඇස පාදලා සිත පාදලා නිවන් මඟ පාදලා කෙලෙස් දුරු කරලා ධම්මමාවෙන් ඔවුන්ගේ හදවත් සමනය කරලා දමනය කරලා ශාන්ත කරලා උපශාන්ත කරලා නිවාලමින් තමයි බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් වැඩම කළේ මේ විදිහට ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මහා භක්මයාගේ පවා මානය බිඳ දාලා දෘෂ්ටිය බිඳ දාලා තමන් වහන්සේට කුල ගැති කරගෙන තමන් වහන්සේගේ මధుර වූ දහම හදවතෙහි පුරවලා සංසාර දුකින් මුදවලා නිවලා සනසලා අමා මහ නිවනේ ශාන්තිය ඔවුන්ට ලබා දීලා මහා කරුණායතිව මහා irdiyaතිව මහා නුවණක් ඇතිව මහා ප්‍රභාවයක් ඇතිව මහා තේජසක් ඇතිව මහා වික්‍රමයක් ඇතිව මහා කීර්තියක් ඇතිව සියලු දේ අවබෝධ කරගෙන හරණට පත්වන සියලු දෙනාට සුවය ලබා දෙන ආකාරය දැනගෙන භාග්‍යවතුන් වහන්සේ ලෝකේත ශ්‍රී සම්ධර්මයේ දේශනා කරලා ලෝ සතුන් අමාවෙන් සමසාලෝ බව සත්‍යයි ඒ ශ්‍රී නාමයට අප සියලු දෙනාගේම নমස්කාරයම වේවා ජාති කෝටි සහස්සේහි පමාන රහිතං හිතං ලෝකස්ස ලෝකනාථේන හතං යේන මහේසිනෝ තස්ස පාදේ නමස්සාමි සම්බුද්දස්ස ශ්‍රීමතෝ साधो साधो साधो අතිපූජනීය ස්වාමින් වහන්ස පින්වත් සිල්මෑණි වරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබෙත් මගෙත් අනධීවර ශ්‍රීනාශ්‍රව ඒ දසබලධාරී බුදුරජාණන් වහන්සේ දිබ්බසෝත ඥානෙන් යුක්තව දේවරම් විහාරේ පූර්වාරාමයේ වේලවනාරාමයේ නිජකුළු පව්වේ නිග්‍රෝධාරාමයේ හිමවවන අරණේ ඕනෑම තැනක බැඳ ඉඳගෙන ඕනෑම දෙව්ලොවක බ්‍රහ්ම ලෝකයක ඕනෑම ශක්වලක දෙවියෙකුගේ හෝ වේවා මිනිසෙකුගේ හෝ වේවා ධක්මේකුගේ හෝ වේවා පුරා කුහුඹේකුගේ හෝ වේවා යම් ශබ්දයක් ශ්‍රවණය කරන්ට කැමති නම් ඒ මොහොතේම ඒ තථාගතයන් වහන්සේට ඒ ශබ්දය අසන්ත තථාගතයන් වහන්සේට මහා පුදුම අභිඥාවක් තිබුණා. ඒ අභිඥාව තමයි දිබ්බසෝත ඥානය කියලා දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා අයම්පි හිස්මාම සාරිපුත්ත සුනක්හත්තස්ස මෝඝ පුරිසස්ස මයි ධම්මන්වයෝන භවිස්සති බලන්න සාරිපුත්ත සියුරු හැරලා ගියපෝ ඒ සුනක්හත්තට මා ගැන වැටහෙන්නේ නෑනේ ඉතිපිසෝ භගවා මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ දිබ්බාය සෝත ධාතුයා දිවකනින් විසුද්ධාය අතික්කන්ත මානසිකාය ඊතා පිරිසිදු වූ මිනිසාගේ ශක්තිය ඉක්මවා ගිය ඒ දිවකනින් ඔබෝ සම්බේ සුණාතේ දිබ්බේච මානසේච දිබ්බේ භක්මයන්ගේ මිනිසුන්ගේ ශබ්ද අසන්ත පුළුවන් තරම් මහා අභිඥාවක් තියනවා කියලා සුණක්කත්තට මා ගැන තේරුනේ නෑනේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්ත ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ බුදු බලය සාරිපුත්ත ස්වාමින් වහන්සේ වගේ කෙනෙකුට තමයි මේ මිහි මඩලේ යම් පමණකින් හෝ දැනුණනම් දැනුනේ වෙන කාටත් වඩා ඒ සාරිපුත්ත මහා ධර්ම සේනාධිපති උතුමන් වහන්සේටත් තථාගතයන් වහන්සේගේ බුදු ගුණය ගැන බොහෝම ස්වල්ප අවබෝධයක්මයි පවතින්නේ උපමාවකින් කියනවා නම් මේ මහා ගුවන් තලයේ හංස රාජෙක් පියාඹගෙන යනකොට ඒ හංස රාජයාගේ පියාපත්වලට වැසෙන අහස් කොටස වගේ බොහෝම ස්වල්ප ප්‍රමාණයක් තමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පවා දන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන මේ අහස් කුස වගේ ඒ තථාගතයන් වහන්සේගේ අනන්ත ගුණය මා වගේ කෙනෙක් දේශනා කරනවා කියන එක ඔබ වගේ කෙනෙක් අවබෝධ කරගන්නවා කියන එක පච්චරනම් අපහසු දෙයක්ද කියලා මේ වෙලාවේ කල්පනා කරගෙන ඔබ හිතන්න ඒ භාග්‍යවතුන් වහන්සේ එක තැනක වැඩ ඉඳගෙන මුළු සත්වල පුරා කුහුඹුවන් මැඩියන් මඩුවන් ගිරා මොනරුන් නාගයන් ගුරුලන් දෙවියන් භක්මයන් යක්ෂයන් රකුසන් මේ සියලු දෙනාම කතා කරන නොයෙක් භාෂාවන් පරසක්වල ඉඳගෙන කතා කළත් කෝටි ලක්ෂයක් ශක්වලට එහා පැත්තේ ඉඳගෙන කතා කළත් හරියට ඉදිරියට ඇවිල්ලා ප්‍රකාශ කරනවා වගේ කතා කරනවා වගේ ඒ භාෂාවන් වෙන්වෙන් වශයෙන් තෝරාගෙන අර්ථය වෙන්වෙන් වශයෙන් තෝරාගෙන දැනගන්නා දැකගන්නා අවබෝධ කරගන්නා මහා පුදුම අභිඥාවකින් යුක්තවය මේ මහා පොළවේ වැඩ ඉඳගෙන නිවියන් සහිත ලෝකයා ඉක්මවාලමින් මහා ධර්ම රාජ්‍යයක් විහිකොට වදාලේ මට මතක් වෙනවා එක දවසක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදුකොළ පව්වේ වැඩ හිටපු විදුකොළ පව්වේ වැඩ ඉන්නකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ධර්මානුධර්ම පිළිවෙත් පුරලා අනාගාමී භාවයටපත් වෙච්ච සම්ධාන නම් වූ උපාසක මහත්තයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට යනවා යනකොට උපාසක මහත්තයාට හිතෙනවා නිග්‍රෝධ නම් වූ පරිබ්‍රාජකයාගේ ආරාමයට යන්න ඕන කියලා එහෙම හිතලා නික්‍රෝධ නම් වූ පරිබ්‍රාජකයාගේ ඒ පරිබ්‍රාජකා රාමයට ගිහිල්ලා නික්‍රෝධ නම් වූ පරිබ්‍රාජකයා සමග සතුටු වේ යුතු කතා කරලා ඉන්නකොට මේ අනාගාමී උපාසකතුමා සිංහනාදයක් කරනවා අහෝ මේ අන්‍යාගමිකයෝ සීලය ගැන දන්නේ නැහැ සමාධිය ප්‍රඥාව ගැන දන්නේ නැහැ ඔවුන්ට වැටහෙන්නේ නැහැ කොහොමද හිතක් නිවෙන්නේ කියලා. ඔවුන්ට වැටහෙන්නේ නැහැ කොහොමද දුක අවසන් වෙන්නේ කියලා. ඔවුන්ට වැටහෙන්නේ නැහැ කොහොමද දිව්‍ය භක්ම සැපයන් ලබන්නේ කියලා. ඔවුන්ට වැටහෙන්නේ නැහැ මගඵල ලබා නිවන් සුවයෙන් සැනසෙන හැටි. අහෝ මේ අන්‍යාගමිකයන් මිනිසුන් රවතා කමින් මිනිසුන් මුලා කරලා තමනුත් නැහිලා ලෝ සතුන් නසන්නට බැරබෑ යම් දරනවා මේ විදියට මේ උපාසකතුමාට નિરાයාසයෙන් වගේ ප්‍රකාශ කෙරෙනවා નિરાයාසයෙන් වගේ මේ උපාසකතුමා අනාගාමී උතුමන් වහන්සේ පිරිසට ඇහෙන්න නිග්‍රෝධ කියන පිරිවැදියාටත් ඔහුගේ 300ක් වූ ශ්‍රාවකයන්ටත් ඇසෙන ලෙස ප්‍රකාශ කරනවා ඒ වෙලාවේ හොඳටම තරහා ඇති වුණා. මේ නිරෝධ පිරිවැජියට තරහා ඇති වෙලා බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. ගෘහපතිය ඔබ දැනගන්න කේන සමනෝ ගෝතමෝ සම්ධින් සම්ලපති ඔය ශ්‍රමණ ගෞතමයන් සමග කවුද කතා කරන්න යන්නේ කේන සාකච්ඡා සමාපද්දති කවුද සාකච්ඡා කරන්න යන්නේ කේන පඤ්ඤාවේ යත්‍යං පද්‍යති ඔහු සමග කවුද සංවාද ඇති කරන්නේ? ශුඤ්ඤාගාර හතා සමනස්ස ගෝතමස්ස පඤ්ඤා ශුඤ්ඤාගාරේක ඉඳලා ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව නැති වෙලා අපරිසාවචරෝ සමනෝ ගෝතමෝ පිරිසක් එක්ක ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි ඔය ශ්‍රමණ ගෞතමයන් කියන්නේ. ඔහු දොස් කියනවා බුදුරජාණන් වහන්සේට. ඔහු දොස් කියනවා තථාගතයන් වහන්සේ කඳු ගැටවල තියෙන කුටිවලට වෙලා ඈත තියෙන අරණ්‍ය සේනාසනවලට වෙලා හුදකලාවේ ඉන්නේ මිනිස්සුත් එක්ක කතා කරන්න බය නිසා වාද කරන්ට එයි කියන බය නිසා දොස් පවරන්ට එයි කියන බය නිසා හරියට එක ඇසක් අන්ධ වෙච්ච ගව දෙනක් ඒ ඇස අන්ධ වෙච්ච ඇස නිසා මාර්ගය අමාර්ගය හඳුනාගන්න බැරුව එහෙ මේ පැතලි පැතලි යනවා වගේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට අවබෝධ කරගන්න බැරුව ගිහිල්ලයි ජීවිතය ලෝකයේ සසර ධර්මය අවබෝධ කරගන්න බැරුවයි ඔය හුදකලාවේ ඉන්නේ ඒ වගේම ඔහු කියනවා ඉංඝ භාපති සමනෝ ගෝතමෝ ීමම් පරිසං ආගත්තේය සුවපදිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගේ මේ පිරිස ඉදිරියට යම් වෙලාවක ආවතින් ඒක පඤ්හේනේව නම් සංසාදස්සාම එකම ප්‍රශ්නයකින් මම ශ්‍රමණ ගෞතමයන්ව පරාජයටපත් කරනවා කියලා ඔහු ප්‍රකාශ කළා තුච්ච කුම්භින්ව නම් මඤ්ඤේ ඕරෝධිස්සාම හරියට හිස් මුට්ටියක් හේමේ යට පෙරලනවා වගේ මම ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව අපහාසුවටපත් කරනවා කියලා මේ විදිහට හරියට කනහිල් නාදයක් වගේ ඔහුගේ ප්‍රකාශය සන්ධාන ගෘහපතිතුමා බොහොම සංවේගයෙන් වගේ අහගෙන ඉන්නකොට ඉදකොළු පව්වේ හිටපෝ ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ මේ මහා ඥාන බලයෙන් දිව්‍ය සෝත ඥාණයෙන් අහගෙන ඉන්නවා මේ පිරිවැදියා තථාගතයන් වහන්සේට දොස් කියනවා ඒ මොහොතේම තථාගතයන් වහන්සේ නිදුකොළු පව්වෙන් අහස්පසට පැන නැගිලා රාජහංසයේ පියාඹගෙන එනවා වගේ මේ අහස්පසින් ඇවිල්ලා ඒ පරිබ්‍රාජකයාගේ ආරාමයේ ඉදිරියේ අහසෙන් අහසේ සක්මන් කරන්න පටන් ගත්තා. හරියම පුදුමයි. The talk was interrupted here due to the length of the talk. The second part is hosted as the next track for your convenience of listening.